අපගේ දේශකයන්න් වහන්සේ හලන්ගොඩ ශ්‍රී රාජමහා කොහොන් විහාරය, උඩුපිහිල්ල ඓතිහාසික බෝධිමළුව විහාරය, ඕවිලිකන්ද කුඩා රිදී ලෙන් රාජමහා විහාරය යන විහාරත්‍රය අධිපති පූජ්‍යපාද හලන්ගොඩ අරියශාන්ත ස්වාමින්වයන් වහන්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස පබංගුරං බිජ්ජති පෝති සන්දේ භෝ මරණත්තම් හි ජීවිතං තී සාදු සාදු සාදු සද්ධර්ම ශ්‍රවණාබිලාෂේ කාරණික පින්නතුනි ඉතින් අද දවසේදී මේ ධර්ම දේශනාව සඳහා මම මාතෘකාවක් වශයෙන් දේශනා කරන්නට දුන ගාථා ධර්මය ධම්මපදයේ කියන දහම් ග්‍රන්ථය තුල සඳහන් වන ජරා වර්ගයට අයත් තුන්වෙනි ගාථාව තමයි අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා මාතෘකාවක් වශයෙන් දේශනා කළේ. පරිජින්න මිදං රූපං රෝග නිද්දං ප්‍රබංගුරං බිජ්ජති පෝති සන්දේබෝ මරණත්තම් ජීවිතං පින්වතුනි මේ ගාථා ධර්මය පැහැදිලි කරන්නට මත්තෙන් මම කල්පනා කළා ඒ ගාථාවේ අර්ථය මේ හැමදෙනාට තවදුරටත් වටහා ගැනීමේ පහසුව පිණිස එදා ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් දහම් දේශනා කළේ කාටද කුමක් අරඹයාද කියන මේ කරුණ පිළිබඳව කෙටියෙන් පැහැදිලි කරලා අනතුරුව මේ ධර්ම දේශනාව සිදු කරන්න. පින්වතුනි එදා ලෝතර බුදුරජාණන් වහන්සේ වැඩ සිටින අවධිය තුල මේ සම්බුද්ධ ශාසනයෙහි වැඩ සිටියා උත්තරා කියලා මෙහෙණින් වහන්සේ නම. මේ උත්තරා කියන මෙහෙණින් වහන්සේ බොහෝම සද්ධා සම්පන්නව පැවිදි වෙච්ච එවාගෙම පැවිදි ජීවිතය බොහෝම ශික්ෂා සම්පන්නව ඒ ඇවතුම් පැවතුම් වත්පිළිවෙත් මනාව ඉටු කරමින් බොහෝම සද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව මේ පැවිද්ද පවත්වාගෙන යන මෙහෙණින් වහන්සේ නම. මේ මෙහෙණින් වහන්සේගේ හොරු පොරොඩක් තිබුණා පින්වතුනි දිනපතා පින්ඩපාතේ වැඩම කරමින් ඒ පින්ඩපාතේ වැඩම කරලා පිඬුසිකාගෙන යලේ ආරාමයට වැඩම කරන අවස්ථාවේ එතුමියට හමු වෙනවා නම් මහමගදී පිඬුසිඟා වඩින භික්ෂූන් වහන්සේ නමක් එතුමිය පිඬපාතේ කරගත් දානේ ටික බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අර හාමුදුරුවන්ට පූජා කරනවා. ඒ දාන ටික පූජා කරලා නැවත වතාවක් පිඬුසිඟා වඩෙන්නට කල් වේලා තියෙනවා නම් පින්ඳ පාතේ කරගන්නවා එහෙම නැත්නම් එතුමිය එදා නිර්හාරව මේ දන් දීමෙහි සතුට මනස තුළ පවත්වාගෙන කටයුතු කරනවා. මෙලෙස කටයුතු කළ මේ මෙහෙණින් වහන්සේට මෙවැනි අවස්ථාවන් දෙකක් යෙදෙනවා. ඒ කියන්නේ පළවෙනි දවසේ පින්ඳ පාතේ කරගෙන යද්දී වික්ෂූන් වහන්සේ නමක් හමු වෙනවා. දෙවෙනි දිනේ භික්ෂූන් වහන්සේ නමක් හමු වෙනවා. මේ දවස් දෙකේම පින්ඩපාතේ කරගත් දානේ ටික මේ හාමුදුරුවන්ට පූජා කරලා යාලේ පිඬුසිඟා යන්නට අවස්ථාව නොමැති නිසා නිර්හාරව මේ දවස් දෙකම ගත කරන. තුන්වෙනි දවසෙත් එතුමිය පින්ඩපාතේ වැඩම කරනවා. පින්තුනි මේ තරම් වතපිළිවෙතට නැඹුරුන ශ්‍රමණ ජීවිතයේ අර්ථපූර්ණ කරගත්ත මේ උත්තරා මෙහෙණින් වහන්සය වයස් ප්‍රමාණයෙන් අවුරුදු 92ක් තරුණ මෙහෙණින් වහන්සේ නමක් නෙවෙයි වයස අවුරුදු 92ක මෙහෙණින් වහන්සේ නමක් මේ උත්තරා කියන මෙහෙණින් වහන්සේ තුන්වෙනි දවසේ මෙතුමිය පිණ්ඩපාතේ වැඩම කරද්දී එතුමියට ඈතින් දැర్శණය වෙනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ පින්න පාතේ වැඩම කරනවා. හිතට හරි සතුටොයි බුදුරජාණන් වහන්සේ දකින්නට ලැබීම ඒ වගේම තමයි තිබෙන සද්ධාව ගෞරවයේ වැඩිකමට බුදුරජාණන් වහන්සේ වැඩම කරන තෙක් මාර්ගෙහි අයිනකට වෙලා ඉන්නට කල්පනා කරලා මෙතුමිය පස්සෙන් පස්සට ගමන් කරනවා පාරේ අයිනට අයින් වෙද්දි මෙතුමිය පොරවාගෙන හිටපු චීවරෙහි පොටක් ලිහිල් වෙලා පයට පෑගිලා පින්වතුනේ මෙතුමිය එතනම ඇද වැටෙනවා. ඒ අවස්ථාවේදී මේ උත්තරා මෙහෙණින් වහන්සේ බුදුරජාණන් වහන්සේ එතනට වැඩම කරලා නැගිටවලා ආන් ඒ මෙහෙණින් වහන්සේට තමයි මෙන්න මේ මාත්‍රකා කරපු ගාථාවෙන් දහම් දේශනා කරන්නේ. මේ ධර්මයේ ශ්‍රවණය කරපෝ අවුරුදු 92ක් වයස වුණු මේ උත්තරා මෙහෙණින් වහන්සේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් අනතුරුව පින්වතුනි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලම්බත පරාමාස කියන මේ සසර ඇද බැඳ තබන ප්‍රධාන සංයෝජන ධර්ම තුන සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා උතුම් සෝවාන් ඵලයටපත් වෙනවා එවන් උතුම් වූ ධර්මයක් තමයි දහම් පාඩයක් තමයි අද දවසේ මම මේ මාතෘකා කරගත්තේ. පින්වතුනි මේ නිර්වාණගාමී මාර්ගය තුල අප ලබන පළවන ඵලය තමයි සෝවාන් මාර්ග ඵලය. මේ සෝවාන් මාර්ග ඵලයට පත්වන පුද්ගලයාගේ මනස තුල තිබෙන ප්‍රධාන සංයෝජන එහෙම නැත්නම් සාංශාරික බැඳීම් වලින් බැඳීම් තුනක් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙනවා. ඒ ප්‍රහාණය වෙන සංයෝජන ධර්ම තුන තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සේලබ්බත පරාමාස කියලා කියන්නේ. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ පෙන්න තුනේ තමන්ගේ ශරීරය පිළිබඳව සත්කාය පිළිබඳව තිබෙන වැරදි දැක්ම සම්පූර්ණයෙන්ම දුරු වෙලා මේ ශරීරය පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගන්නවා. නැවත නැවත මේ ශරීරය කෙරෙහි බැඳීමක් ඇති වෙන්නේ නැහැ. සාංශාරික වශයෙන් යලි එවන් වූ සිරුරක් ලබන්නට තිබෙන මානසික බැඳීම ආශාව පින්වතුනි සම්පූර්ණයෙන්ම දුරු වෙලා යනවා. ඒ මේ ශරීරය පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කර ගැනීම තුලින් එවැගේම විචිකිච්ඡා කියලා කියවේ පින්වතුනි බුද්ධ ආදී අටතැන් පිළිබඳව හිත තුළ ඇතිවන සැකය දැන් වර්තමානයේ ජීවත් වෙන ඇතම් කෙනෙකුට තිබෙන ප්‍රශ්නයක් තමයි ඇත්තටම මේ වගේ බුදුහාමුදුරුව කෙනෙක් වැඩ හිටියද ඇත්තටම මේ දේශනා කරන්නේ බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මයේද මෙහෙමද බුදුහාමුදුරෝ ධර්මයේ දේශනා කළා තියෙන්නේ. ඒ වගේම මහා සංඝරත්නය කියලා කියන්නේ මේ වගේ පිරිසකටද සෝවාන් සකෝදාගාමි අනාගාමි අරහත් කියන සතර මඟ සතර ඵලයන්ට පත් වූ භික්ෂුන් වහන්සේලා වැඩ හිටියාද කියන මේ තුනරුවන් පිළිබඳව හිත තුළ සැකයක් තියෙනවා. එවැගේම තමයි නිවන් දැකීම පිණිස බුදුහාමුදුරෝ දේශනා කළ ධර්මයේ මෙයමද එවැගේම මේ ලෝකයේ සියලු දෙයක්ම සිද්ධවන්නේ හේතුඵල ධමයට අනුකූලවද පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව සැකයක් තියෙනවා එවැගේම මේ ලෝකය කියලා එකක් තියෙනවද පරලෝකය කියලා එකක් තියෙනවද අපි මේ කරන පින්පව් වලට අනුකූලව එකේ කර්මයන්හි කර්ම විපාකය අරගෙන යලි සතර ගමනේ මරණින් මතු උත්පත්තිය ලබනවාද කියන මෙන්න මේ කරුණාකාරණා පිළිබඳව යම්කිසි පොත්ගලයෙකුගේ සිත් තුළ තිබෙන සැකයන් සම්පූර්ණ වෙන්න පින්නතුනේ සෝවාන් මාර්ගඵලයට පත්වීම තුළින් දුර වෙලා යනවා. තමන්ගේ ජීවිතයේ තිබෙන උතුම් ඕ සරණ මේ බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් කියලා ඔහු පිළිගන්නවා. ජීවිත පරිත්‍යාගයෙන් තුනුරුවන් සරණ යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ දහම් මඟ අනුගමනය කරනවා දහම් අවබෝධයේ පිණිස කටයුතු කරනවා. කර්මයේ කර්ම ඵලයේ පිළිබඳ දැඩි විශ්වාසය ඇති කරගෙන තමන්ගේ තිදොර හික්මවාගෙන සංවර කරගෙන පිනපව පිළිබඳව බිය ලැජ්ජාව ඇති කරගෙන සාංශාරික විමුක්තිය පිණිස නිතරම උත්සාහවන්ත වන පුද්ගලයෙකු බවට ඒ පුද්ගලයාපත් වෙනවා. ඒ වගේම තමයි තුන්වෙනි සංයෝජන ධර්මය සීලබ්බත පරාමාස. සීලබ්බත පරාමාස කියලා කියේ පින්වතුනි නිවන් අවබෝධ කර ගැනීම පිණිස එහෙම නැත්නම් දුක නැති කර ගැනීම පිණිස මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ දහම් මාර්ගයෙන් මිදෙලා නෑ මේක නෙවෙයි නිවන් දකින්න තියෙන මාර්ගය කියලා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාල සීමාවේදී පවා මේ ලෝකයේ තුල තිබුණු විවිධ මිත්‍යා දෘෂ්ටීන් විශ්වාස ඇදහිලි වලට නැඹුරු වෙලා කටයුතු කරනවා නම් යම් කිසි කෙනෙක් ඊටාම කෙටියෙන් කියනවා නම් සීල සමාධි ප්‍රඥා කියන මේ නිර්වාණගාමී මාර්ගයෙන් අත මිදලා ඊට පරිබාහිර වූ වෙනයම් වූ ක්‍රියාමාර්ග තුලින් දුක නැති කරගන්න පුළුවන් කියලා විශ්වාස කරලා විවිධ කටයුතු කාරණාවන් තුළ නිරත වෙනවා නම් ආන් ඒකට තමයි අපි කියන්නේ සීලබ්බත පරාමාස කියලා. මෙන්න මේ කියන කාරණාවන් තුනම සම්පූර්ණයෙන්ම මනස තුළින් බැහැර වෙලා ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය ඥායස්ස අධිගමාය ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාවන් ආරම්භය තුල දේශනා කළ පරිදි නිවන පිණිස තිබෙන ඒකායන මාර්ගය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා හදවතින්ම පිළි අරගෙන පිළිපදින තැනට පින්වතුනි ඒ පුද්ගලයාපත් වෙනවා මෙන්න මේ කියන ගුණයන්ගෙන් තමයි සෝවාන් ඵලයටපත් වූ පුද්ගලයා යුක්ත වෙන්නේ. මෙන්න මේ කියෝ සංයෝජන ධර්ම තුන තමයි එවන් පුද්ගලයෙකුගේ මනස තුළින් සම්පූර්ණයෙන්ම බැහැර වෙන්නේ. එනිසා පින්නතුනේ බෙන්න මේ කියන தത്വයටයි මේ ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් එදා උත්තරා මෙහිණින් වහන්සේපත් වෙන්නේ. එනිසා අපේ පින්නතුන් හැමදෙනාම බොහෝම සදාවෙන් ගෞරවයෙන් මනා සිහිය උපදවාගෙන මේ දේශනා කරන ධර්මය තම තමන්ගේ ජීවිත හා ගලපලා තම තමන් තුළින් දැනගන්නට හඳුනගන්නට තේරුම් ගන්නට ප්‍රත්‍යක්ෂ කරගන්නට උත්සාහවන්ත වෙන්නට කියන කාරණාව සිහිපත් කරමින් දේශනා කළ ගාථා ධර්මෙහි අර්ථය පිළිබඳව කල්පනා කළොත් පින්වතුනි මේ ගාථාවෙන් බුදුහාමුදුරෝ දේශනා කරනවා පරිජින්න මිදං රූපං රූපං කියලා වචනයක් සිහිපත් කරන මොකද්ද පින්වතුනි රූපං කියලා කියන්නේ රූපවලට දැන් අපේ මොනවටද රූප කියලා කියන්නේ අපේ රූප කියලා කියන්නේ අපේ ඇස් දෙකට පේන ඒවාට නේද ඊට එපිට මොන හරි රූප තියනවද නෑ අපේ රූප කිව්වොත් මේ ඇස් දෙකට පෙනෙන ඒවාට තමයි රූප කියලා කියන්නේ නමුත් පින්නතනේ අපිට ධර්මයේ තුල හඳුන්වනවා රූප කියලා කියන්නේ මොනවද? රුප්පතීති රූපං. රූප කියලා කියන්නේ රුප්පණය වන වෙනස් වන ස්වභාවයෙන් යුක්ත වූ යම් දෙයක් වෙත්නම් මොනවාගෙන්ද වෙනස් වෙන්නේ? සීතල නිසා, ඕෂ්ණය නිසා වෙනස් වීමට භාජනය වෙන මොනවා හරි දෙයක් මේ ලෝකයේ තුල තියෙනවා නම් ආන් ඒවට අපි කියනවා මොනවා කියලාද? රූප කියලා. එතකොට මට කියන්න මේ ඇස් දෙකට පෙනෙන රූප විතරද සීතල නිසා, උෂ්ණය නිසා වෙනස් වෙන්නේ? නැහැ. එහෙනම් රූප කියලා කියන්නේ ඇස් දෙකට පේන ඒවට විතරක් නෙවෙයි පින්වතුනි. අපිට අභිධර්මයේ තුල උගන්වනවා රූප 28ක් පිළිබඳව. මේ සතර මහා ධාතුන් ප්‍රධාන කරගත්තු මේ සතර මහා ධාතු ඇසුරු නිසුරු කරගෙන හටගත් ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රයන් පහත් එවැගේම මේ ඉන්ද්‍රයන් පහේම තිබෙන ප්‍රසාද රූප පහ මොනවද ප්‍රසාද රූප කියලා කියන්නේ? ඇහි පෙනෙන ස්වභාවය. දැන් හැමෝටම ඇස් තිබ්බට ඇස් පේනවද? නෑනේ නේද? ඇස් පේන්නේ නැති අය ඉන්නවා. නමුත් ඇස් දෙකක් තියෙනවා. අන් එහෙනම් ඇහි තියෙන පෙනීමේ හැකියාව, ඇහි ප්‍රසාදේ. කනේ තිබෙන ඇහිීමේ ස්වභාවය, නාසයේ තිබෙන ගඳ සුවඳ දැනීමේ ස්වභාවය, දිවේ තිබෙන රස විඳීමේ ස්වභාවය, කයේ තිබෙන ස්පර්ශය දැනීමේ ස්වභාවය කියන මෙන්න මේ කාරණා පහට කියනවා ප්‍රසාද රූප කියලා. මෙන්න මේ ප්‍රසාද රූප නැති කොටස් කිහිපයක් තියෙනවා පින්වතුනි මොනවද? මේ ස්පර්ශය නොදැනෙන කොටස් කිහිපයක් තියෙනවා. කෙස්, ලොම්, නිය, දත්. මෙන්න මේ කොටස් හතරට ස්පර්ශය දැනෙන්නේ නැහැ. එහෙනම් තමයි අපි මේ කොණ්ඩේ කපනවා, රැවුල කපනවා, ඊට පස්සේ නියපොතු කපනවා, කෑ ගහනවද නියපොතු? කෑ ගහනවද මේ කොණ්ඩේ රැවුල? නැහැ. ඒ ඒ වගේ ප්‍රසාද රූපය නැති නිසා එනම් පින්වතුනේ ඒවනත් අපි කියන රූප කියලායි ඒවත් වෙනස් වෙනවා. කෙස් පැහෙනවා, ලොම් හැලෙනවා, දත් වැටෙනවා. එහෙනම් පින්වතුනේ මෙන්න මේ වෙනස් වන ප්‍රසාද රූප, ඒ වගේම ගෝචර රූප කියලා කියනවා. ආන් ගෝචර රූපේ විතරයි අද අපි රූප කියලා ගන්නෙ. මොනවද ගෝචර රූප කිව්වේ? ඇස් දෙකට පේන රූප. ඒ වගේම කනට ඇහෙන ශබ්දයටත් කියනවා ශබ්ද රූපයක් කියලායි ඒ. දැන් ඔබට මේ ධර්මයේ ශ්‍රවණය කරමින් ඉන්න අවස්ථාවේදී පින්වතුනි එකම දේ දැසෙන්නේ නැහැ. ඇහිම කියන දේ වෙනස් වීමෙන් තමයි ඇහෙන්නේ. ආන් එහෙනම් ඇහෙන ශබ්දය වෙනස් වෙනවා. ඒ වගේම ගන්ධ රූපයක් තියෙනවා. දැනෙන ගඳ සුවඳ අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා. ඒ වගේම තමයි ස්පර්ශ රූපය පින්වතුනි. එහෙනම් මෙන්න මේ කියන ගෝචර රූප තියෙනවා. ඒ වගේම තමයි පින්වතුනි හදය රූපය තියෙනවා. හදේ රූපය කියලා කියන්නේ හෘදේ වස්තුව. ඒ වගේම තමයි අපි මේ ලෝකයේ ඉන්න සත්වයන් ස්ත්‍රීන් විදිහට පුරුෂයන් විදිහට හඳුන්වනවා. මේකට අපි කියනවා භාව රූප කියලා. ස්ත්‍රියෙකුට නිර්මිත වෙච්ච එකේ ස්වરૂපය සහ පිරිමියෙකුට නිෂිප වෙච්ච ඒ ස්වરૂපයන් වෙන වෙනම අපි හඳුන ගන්නවා. මෙයා ගෑනු ළමෙක්, මෙයා පිරිමි ළමෙක්. ඉතින් මෙන්න මේ විදිහට පෙන්වතුනේ අපිට අභිධර්මයේ තුල රූප 28ක් පිළිබඳව හඳුන්වනවා. ඉතින් මෙන්න මේ කියන රූප 28න් යුක්ත වූ ශරීරයක් තමයි ඔබ අපි හැම දෙනාටම පිළිටලා තියෙන්නේ. එතකොට මෙන්න මේ කියන රූප 28කින් යුක්ත වූ ශරීරයක් තියෙන යම් කිසි කෙනෙක් මේ ලෝකයේ තුල වාසය කරනවා නම් ඒ වගේම අපි අර කතා කළ පරිදි මේ බාහිර තිබෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී කොටගත් එකී ඒ සියලු රූපයන්මත් සාත් සමස්තය අපි කල්පනා කළ බලද්දී පින්වතුනි මේ මුළු ලෝකයම ගත්තොත් එහෙනම් මොකක්ද? රූප ගොඩක් නේද? ඇයි මේ මුළු ලෝකයේ තියෙන හැම දෙයක්ම වෙනස් වෙනවා. සීතල නිසා වෙනස් වෙනවා. උෂ්ණය නිසා වෙනස් වෙනවා. ඒ වගේම අන් අයගේ හිංසන නිසා වෙනස් වෙනවා. උපাদ্‍රව කරදර නිසා වෙනස් වෙනවා. ආන් එහෙනම් එකී වෙනස් වීමට භාජනය වෙන සියල්ල රූප. එහෙනම් බුදුහාමුදුරෝ දේශනා කරනවා පරිජින්න මිදං රූපං මෙහෙණිය මේ ලෝකේ රූප කියලා මොනවා හරි දෙයක් තියෙනවා නම් එකේ ඒ සියලු රූප මොනවද වෙන්නේ වෙනස් වෙනවා මේ අවුරුදු 92ක් වුණු මෙහෙණින් වහන්සේට තමන්ගේ ශරීරයේ තිබෙන රූපය ගැන අමුතුවෙන් කියලා දෙන්න ඕනද එතුමියට වැටහෙනවා පින්වතුනි මම ළමා කාලේ කොහොමද හිටියේ තරුණ කාලේ කොහොමද හිටියේ මැදිවියේදී මගේ රූපය කොහොමද තිබුණේ අද මගේ රූපයට මොනවද වෙලා තියෙන්නේ ආං පරිජින්න මිදං රූපං තමන් තුළින් මෙනෙහි කරනවා එතුමිය ඒ විතරක් නෙවෙයි පින්වතුනි උන්වහන්සේ දේශනා කරනවා රෝග නිද්දම්ප බංගුරං මේ රෝග නැමැති කුරුල්ලන්ට වාසය කරන්නට සුදුසු වාසස්ථානයක් වගේලු මොකක්ද? මෙන්න මේ රූපය මේ ශරීරය. බලන්න මේ කාරණාව පිළිබඳ රෝග නැමැති කුරුල්ලෝ අපේ මේ ශරීරයේ නැමැති කූඩුවේ වහලා ඉන්නව නේද? ලෙඩක් නැති කවුරු හරි ඉන්නවද? නෑ. මේ ශරීරයේ නැමැති කූඩුවේ රෝග නැමැති කුරුල්ලෝ එක එක විදිහට එක එක විදිහේ කුරුල්ලන් විවිධ කාලවල වල ඇවිල්ලා මේ ශරීරයට නැමැති කූඩුවේ වාසය කරනවා. එනිසා අපිට මේ වර්තමානයේ තුල කිසිම කෙනෙකුට කිසිම වෙනසක් නැතුව මේ රූප නැමැති ශරීරය නැමැති කූඩුවේ වහපු වහන කුරුල්ලා කවුද? වර්තමානයේ මේ කොරෝනා නැමැති කුරුල්ලා මේ රෝගය අද හැම දිනාටම පින්වතුනි කිසිම වෙනසක් නැතුව ඇවිල්ලා මේ ශරීරවල වහලා හැම දෙනාගේම ජීවිත ඒ කුරුල්ලාගේ වාසස්ථාන බවට පත් කරගන්නට අද සමත් වෙලා තියෙනවා. ආන් එහෙනම් අවුරුදු 92ක් වෙද්දී මේ ශරීරයට වැළඳෙන රෝගාබාධ ගැන අමුතුවෙන් කියන්නට ඕනද? නැහැ පින්වතුනි. හිසේ තියෙන කෙස් ගහේ ඉඳලා පයේ තියෙන නියපොත්ත දක්වාම මේ ශරීරයේ පුරා පින්වතුනි වැළඳෙන රෝගාබාධ අනන්ත අප්‍රමාණ පිරිස් විහාරස්ථානයට ඇවිල්ලා ඒ වගේම අපි දකින හමු වෙන හැම වෙලාවකම අපෙත් එක්ක කතා කරන්නේ අපිට සිහිපත් කරන්නේ මොකක්ද? ස්වාමීන් වහන්සේ අපේ මේ කොන්දේ කැක්කුම එහෙම නැත්නම් ධනිස් කැක්කුම එහෙම නැත්නම් විවිධාකාර වූ රෝගාබාධ ගැනම තමයි කතා කරන්නේ. නෝනාට තියෙන මහත්යාට තියෙන ඊට පස්සේ අල්ලපු ගෙදර කෙනාට තියෙන මේ රෝගාකාරකයන් පිළිබඳවම තමයි පින්වතුනි කතා කරන්නේ. එහෙනම් අපිට පැහැදිලි වෙනවා නිරන්තරයෙන්ම මේ ජීවිතය රෝග නැමැති කුරුල්ලාගේ වාසස්ථානයක් බවට පත් වෙනවා. රෝග නිද්දම් ප්‍රබංගුරං මේ රෝගාබාධ වැළඳීම තුලිනුත් මොකද වෙන්නේ මේ රූපය වෙනස් වෙනවා. මේ හොඳට ඉන්න කෙනාට ශරීරයේ වළංගු නැතුව යනවා. ශරීරයේ මලානික වෙනවා. දුබලතාවයටපත් වෙනවා. ශරීර ශක්තිය, මානසික ශක්තිය හීන වෙලා යනවා. ආං රෝග නිද්දම් ප්‍රබංගුරා. දැන් මේ මෙහෙණින් වහන්සේටත් දවස් දෙකක් නිරහාරව ඉඳලා ඒ වගේම 92ක් ඕ වයස තුල ඇති වෙන රෝගාබාධ තුලින් මේ ශරීරයේ පින්වතුනි දුබලතාවයටපත් වෙලා. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දිජ්ජති පෝති සන්දේහෝ බිඳීමටපත් වෙනවලු පෙන්වතුනේ මොකක්ද? පෝති සංදේහෝ. පෝති සංදේහෝ කියලා කිව්වේ මෙන්න මේ ශරීරයට කියන විශේෂ නමක් පෙන්වතුනේ ධර්මයේ තුල නිතර අපිට මුණ ගැහෙන වචනයක් තමයි පෝතිකාය කියන එක. මොකද්ද මේ පෝතිකාය කියලා කියන්නේ? පෝතිකාය කියලා කියන්නේ කුණු කය, කුණු ශරීරය. දැන් කවුරු හරි ඔබට කියලා තියෙනවද මේ ශරීරය කුණු ශරීරයක් කියලා? ඔබ දකින ඔබ ඇසුරු කරන, ඔබ ළඟින් ඉන්න මේ හැමෝම එකිනෙකාට මේ බාහිරට පෙනෙන රූපය ගැන මොකද කියන්නේ? හරි ලස්සනයි, ප්‍රියයි, මනාපයි නේද? ශරීරයේ තිබෙන විවිධ විවිධ දේවල් පිළිබඳව, ශරීරයේ පිහිටීම පිළිබඳව, ශරීර ශක්තිය පිළිබඳව, හිනාව පිළිබඳව, කතාව පිළිබඳව, හැකියාව පිළිබඳව කොයි තරම්නම් වර්ණනා කරනවද? නමුත් පින්වතුනි මේ මතු පිටින් පෙනෙන ශරීර ස්වરૂපය ඊතරම් ප්‍රේමනාපත්වයට පත් උනත් ඒ දීර්ඝ කාලේනව පවතින දෙයක් නෙවෙයි. මේ ශරීරයේ මතු පිට ගත්තත් පින්වතුනි බුදුහාමඳුරෝ දේශනා කරන පරිදි මේ ශරීරය පූතිකායක් එහෙම නැත්නම් කුණු කයක්. ඇයි මේ මුළු ශරීරයේ පුරා තිබෙන පින්වතුනි පුංචි පුංචි සිදුරු වලින් මේ රෝම කෝපයක් කෝපයක් ගානේ තියෙන මොනවද? පුංචි සිදුරු අන්වීක්ෂයක් අරගෙන මේ හැමත ලං කරලා බලන්න හරියට දැල් පෙනහෙරයක් වගේ. එනිසා මේ මුළු ශරීරයෙන්ම නිරන්තරයෙන් මොකද වෙන්නේ? දහඩිය නැමැති මේ දුගඳ හමන දේ පෙන්වතුනේ ශරීරයෙන් පිට වෙනවා. දාඩිය සුවඳයිද? නෑ. ආම්පෝති කායක් කියේ කුණු කයක් කියේ එක. ඒ වගේම නව දොරකින් පෙන්වතුනේ මේ ජරාව ශරීරයෙන් පිට වෙනවා. අපේ ඇස් දෙක ලස්සනයි කියනවා නේද? එකිනෙකා බලලා ඔයාගේ ඇස් දෙක හරි ලස්සනයි පාට මේ වගේ ඊට පස්සේ එකිනෙකා මේ ඇස් වලට වශී වෙනවා, ඇලුම් කරනවා, ආදරය කරනවා. නමුත් පින්වතුනේ මේ ඇස් දෙකෙන් එන කබ, කඳුළු ප්‍රියයිද ලස්සනයිද මනාපයිද නෑ. ඒ වගේ මේ කන් සිදුරු දෙකේ පින්වතුනේ මොනවද තියෙන්නේ? කන් සිදුරු දෙකේ පින්වතුනේ කන් කුණු තියෙනවා. අපි නාපුවාම මේ සුද්ධ කරනවා නම් පුළුන් කෑල්ලක් අරගෙන ඒ පුළුන් කෑල්ල ගුරු පාට වෙලා කහ පාට වෙලා තමයි එළියට එන්නේ කනේ. මේ කනේ තිබෙන අපද්‍රව්‍ය. ඒ වගේම මේ නාස්පොඩු දෙකෙන් මොනවද එන්නේ? නාස්පොඩු දෙකෙන් පින්වතුනේ සොටු එනවා. ඒවා ප්‍රියමනාප දේවල් නෙවෙයි. ඒ වගේම මේ මුඛය තුල නිරන්තරයෙන්ම කෙල තියෙනවා. අපි කොයිතරම් වටින දෙයක් කොයිතරම් වියදම් කරලා තරු ගහන පහ හත කියන හෝටල් වලට ගිහිල්ලා මොනතරම් රසමසවුළු මේ කටට ගත්තත් පින්වතුනේ කටට ගත්ත දේ අයත් අතට අරගෙන ඒ මිලටම විකුණන්නට හරි ඒ වටිනාකම හරි දෙන්න පුළුවන්ද බෑ මේ කටේ තියෙන කෙල ටිකත් එක්ක මික්ස් වෙලා තමයි ඒ මේ උදරයට ගමන් කරන්නේ එනිසා පින්වතුනේ මේ කට නිතරම දුගඳ හමන දෙයක් නිතර මේක පිරිසිදු කරන්නට ඕන. දත් එක මැද්දේ නැත්තම් කට හේදුවේ නැත්තම් මේ මුඛය අපිට පවත්වාගෙන යන්න බෑ. විවිධ රෝගාබාධ ඇති වෙන. ආන් එහෙනම් පින්වතුනි අවශේෂ වශයෙන් අපේ කන බොන හැම දෙයක්ම මොකද වෙන්නේ? මේ මල මූත්‍රා වශයෙන් මේ ශරීරයෙන් බැහැර වෙනවා. එහෙනම් මේ බැහැර වෙන හැම දෙයක්ම තියෙන්නේ කොහෙද? මේ ශරීරය ඇතුලේ අපි ලස්සනයි කියන ප්‍රියයි කියන ආදරය කරන ඇලුම් කරන සෙනෙහස දක්වන වටිනාකම් දෙන මෙන්න මේ පෝතිකාය බුදුරජාණන් වහන්සේකයි දේශනා කළේ කුණු ශරීරයේ කුණු කය. මොකද වෙන්නේ පින්වතුනි බිඳීමටපත් වෙනවා. බිඳෙනවා කියන්නේ ඇස් පේන්නේ නැතුව යනවා, කන් ඇහෙන්නේ නැතුව යනවා, අතපය වාරු නැතුව යනවා, හය හත්ය නැති වෙලා යනවා, කොන්ද කුඩු ගහනවා මේ මේ ආදී විදිහේ දුබලතාවයන් ඇති වෙනවා. බිජ්ජති පෝති සන්දේහබෝ දෙන්න මේ විදිහට සිද්ධ වෙමින් දැන් බලන්නකො මේ උත්තරා මෙහෙණින් වහන්සේ මේ සියල්ල Taman තුළින් දකිමින් මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ බුදුහාමුදුරෝ දේශනා කරන ධර්මය. උන්වහන්සේ දේශනා කරන අවසාන වශයෙන් මොකද වෙන්නේ? මරණත්තම් මේ ජීවිතං මෙහෙණිය මෙවන් මේ ශරීරය මෙවන් ස්වභාවකින් යුක්ත ශරීරය දවසක මේ මරණය කියන ධර්මතාවයෙන් කෙලවර වෙනවා. පින්වතුනි අඬන්න දෙයක් තියනවද? මේ ගාථාවේ පැහැදිලි කරපු විදිහට යම් කිසි කෙනෙක් තමන්ගේ ශරීරය ගැන දකිනවා නම් හිතනවා නම් තමන් එක්ක ඉන්න අයගේ ශරීරය ගැන දකිනවා නම් හිතනවා නම් අපි මැරෙනවා කියලා අපිට දුක් වෙන්න අවශ්‍යතාවයකුත් නැහැ අපෙත් එක්ක ඉන්න අය මැරෙනවා කියලා මැරුණා කියලා අපිට දුක් වෙන්න අවශ්‍යතාවයකුත් නැහැ අවාසනාවකට අපි හිතන්නේ මෙහෙමද නෑ මේක ප්‍රියයි මනාපයි ලස්සනයි මම මගේ අපේ කියන මේ මානසික බැඳීම තුළින් මෙන්න මේ කියපු යථාර්ථයේ වහලා පින්වතුනේ අපේ මනස තුළ ඇතිවෙන රාග, දේශ, මෝහ ආදී සිතුවිලි තුළින් අපි මේ ලෝකයේ තුළ ඇද බැඳ තබන නිසා අපට මේ කිසි දෙයක් නරක විදිහට, අප්‍රිය විදිහට, පිළිකුල් විදිහට පෙනෙන්නේ නැහැ, අපි හිතන්නේ නැහැ. ඒ නිසා අපි මැරෙන්නට බයයි, අපෙත් එක්ක ඉන්න අය මැරෙනවාට අපි බයයි. අපිට තියෙන දේ නැති වෙනවට අපි බයයි. මෙන්න මේක තමයි යථාර්ථය. මේ මෙහෙණියට සිහිපත් කරනවා මරණත්තම් මේ ජීවිතම් මෙහෙණිය මේ ජීවිතයේ මරණය නොයි කෙලවර වෙන්නේ. එහෙනම් පින්වතුනි ජීවිත යථාර්ථය එදා ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ වයෝ වෘද්ධ වූ මෙහෙණින් වහන්සේට එදා පැහැදිලි කළා. එනිසා ජීවිතවල අවසානයේ මරණය කියන මේ සිතුවිල්ල නැත්නම් මේ ධර්මතාවය මේ ලෝකයේ තුල કોઈ කාටත් පොදු උරුම සනාතන ධර්මතාවයක් කියන එක පසක් වුණු කාලයක් තමයි මේ ගෙවිලා යන මාස දෙක තුන සහ මේ වර්තමාන කාලය. ත්‍රිසා රටේ ලෝක සමාජයේ ලක්ෂ ගණන් අද පින්වතුනි ජීවිත නැති වෙලා තිබෙනවා. එවන් අවදානමක ඉන්නවා. එනිසා එවන් වූ පරිසරයක් තුල මරණ ධර්මතාවයේ පිළිබඳව අමතුවෙන් මේ අයට පැහැදිලි කරන්නට වමනා කරන්නේ නැහැ. එනිසා ජීවිතය ඊතා කෙටි කාලේනව ලබන අප හැමදෙනා මෙන්න මේ ජීවිතයේ යථාර්ථය මේ දේශනා පරිද්දෙන් කල්පනා කරනවා නම් අපි හැමදෙනාටම නිරෝගීමත් වූ මනසක් ඇති කරගෙන කටයුතු කරන්නට පුළුවන්කම තිබෙනවා. නිරෝගීමත් කයක් ඇති කරගන්නට පුළුවන්කම තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිද්දෙන් සීල සමාධි ප්‍රඥා කියන ගුණ පූර්ණේ කරගෙන ආර්ය අෂ්ටාංග මාර්ගය තුල ගමන් කරමින් ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පින්නතුනේ අපට හැකියාව ලැබෙනවා. ඒ නිසා අපි නිවන් අවබෝධ කරගන්නට කටයුතු කළ යුත්තේ මෙන්න මෙවන් වූ ස්වභාවයකින් යුක්ත වූ ජීවිතයක් ලබලා තිබෙන නිසා ඒ ජීවිතයේ යථාර්ථය දෙන්න මේ ආකාරයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මතාවයන් තුල මේ ලෝකේ ඉපදුණු හැම දෙනාටම පොදු උරුම සනාතන වූ ජරා ව්‍යාධි මරණ දුක්ඛ දෝමනස් උපායාස ආදී කියන මේ දුකින් සමන්විත වෙලා තිබෙන නිසා ඒ දුකෙන් අත මිදෙන්නට නම් ඒකාන්ත වශයෙන් මේ නිර්වාණගාමී මාර්ගයේ තුල ගමන් කළ යුතු නිසායි පින්වතුනි අපි මේ ධර්මයේ ශ්‍රවණය කරන්ට වමනා කරන්නේ ධර්මයේ පිළිපදින්නට වමනා කරන්නේ එතොලෙන් තමයි අපේ ප්‍රාර්ථනා කරන විදිහට සාංශාරික විමුක්තිය සලසා ගන්නට පුළුවන්කම තිබෙන්නේ එනිසා සසර විමුක්තිය පිණිස නිර්වාණ අවබෝධය පිණිස සිත තුළ තිබෙන සිතවලි මාත්‍රයෙන් එපිට ගියපෝ ක්‍රියාවට යොමු වෙන්නට පින්වතුනි හැමදෙනාම අදිටන් කරගන්නට ඕන. එනිසා මේ මග ගමන් නොකරන තාක්කල් අපේ ධර්මයේ අහලා තිබුණාට ධර්මයේ ඇහුවට ධර්මයේ පිළිබඳව මනා දැනුමක් අපිට තිබුණාට මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගන්නේ නැති තාක්කල් පින්වතුනි නිවන් අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එනිසා නිවන පිළිබඳ ඕ ප්‍රාර්ථනාව ඒ ආකාරයෙන් පවත්වාගෙන මේ නිර්වාණගාමී මාර්ගයේ තුල ගමන් කරන්නට හැමදෙනාම අධිතන් කරමින් අසංවර වූ සිත කය වචනය කියන තිබර සංවර කරගන්නට සීලාදී ගුණධම් තුල පිහිටලා සමත විදර්ශනාදී භාවනා කමඨහං තුලින් විසිරුණු මනස එක්තැන් කරගෙන තැන්පත් කරගෙන ජීවිත යථාර්ථයේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිද්දෙන් මෙනෙහි කරලා ඊට අනුකූලව Taman මුල් කරගත්ත මේ ලෝක ධාතුව කෙරෙහි තිබෙනා වූ බැඳීම ක්‍රමානුකූලව දුරු කරගෙන ප්‍රහාණය කරගෙන ඒ කෙරෙහි තිබෙන ඇලීම ආසාව තණ්හාව සෙනෙහස කියන මේ සියලු වචන තුළින් පැහැදිලි කරන සාංශාරික බැඳීම දුරින් දුරු කොටගෙන උතුම් ඕ නිවනින් සනසෙල්ල උදා කරගන්න පුණ්‍යවන්තයින් බවට පත්වන්නට පිනත් ඔබ හැම දිනාම කටයුතු කරන්නට කියන ආරාධනාව කරමින් ඒ පිණිස මේ අසෝ ධර්මයක් ඒ තුලින් ඇති කරගත් දහම් අවබෝධයක් ඒ වගේම පුණ්‍ය ශක්තියක් ඔබ හැමදෙනාටම පාරමී කුසලයක්ම වේවා කියලා පුණ්‍යානුමෝදනා කරන සාදු සාදු සාදු සාදු සාදු සාදු සබ්බේතයෝ විවච්ඡන්තෝ සබ්බ රෝගෝ විනස්සතෝ මාතේ භවත්වං තරායෝ සුඛේ දීගායිකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්තේ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්තේ සග්ග සංපත්ති මේවච අතෝ නිපාන සංපත්තේ හිමිනාතේ සමිඤ්ඤතු සියලු දෙනාටම සර්වං සරණයි බෞද්ධ මාධ්‍ය සත්කාරයේහි මහනුවර මධ්‍යස්ථානයේ මගින් මහනුවර ඓතිහාසික අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරස්ථානයේහි සංවිධානය කළ සද්ධර්ම මණ්ඩපයේ වැඩහිඳිමින් හලංගොඩ ශ්‍රී රාජමහා කොහොන් විහාරය, උඩුපිහිල්ල ඓතිහාසික බෝධිමළුව විහාරය, ඕවිලිකන්ද කුඩා රිදීලෙන් රාජමහා විහාරය යන විහාරත්‍රයාධිපති පූජ්‍යපාද හලංගොඩ අරියශාන්ත ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ බෞද්ධ ගුවන් විදුලියේ දායකත්ව ධර්මානුශාසනාව ඉන් સમાප්තයි. දේශකයන්න් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ අප සැමටත් අපේ මාතෘ භූමියටත් දලදා හිමි සරණයි